මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැනි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැල්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස හද්දා පිටිසර පාරම්පරික ගොවි ගම්මානයක් බැවින් කලට යලට වගා කරන කොමන හෝ අස්වනු භෝග જાති නිසා මේ ජනතාව වසර පුරාම මහ පොළොව සමග නිරන්තර සසනක යෙදී සිටිති. එසේ නැතොත් අස්වනු භෝග જાති නෙලීම සඳහා අත්තම් ක්‍රමයට හෝ කුලී පදනමට හෝ රෑ පහන් වූ වේලේ පටන් ඉරගල වැටෙන තුරාවකට දවස පුරා හේන් කුඹුරවල ලගිති. මේ දෙකම නැතොත් වනෞෂධ සෙවීමට හෝ දරමිති බැඳීමටත් පලා නෙලීමටත් මා බැද්දට රිංගති. තවත් සමහරු වාරේ අවාරේ සලකා පැණිමුර හිඹුටු මාදන් කැබිල්ල කැඩීමට මා බැද්දට වදිති. සමහරු වරිචිකෝටු පැලෙයිනි කැපීමට මුවන් පැලස්සේ මා බැද්ද කැලී අකුල් ගාල්ලාසේ හෝ මහා මූකලාන් අස්සේ කල්යල් ගෙවති. මුවන් පැලස්සට සම්පත් ලබා දෙන මා බැද්ද කැලේ ඒ ජනතාවගේ විපතටත් හේතු වන ආකාරය අද මුවන් පැලස්ස ආඛ්‍යානෙන් රසවින්දනාත්මකව ඔබේ සමන් යොමුව කරා ගුවනට මෙසේ මුසු කෙරේ. අනේ දෙයියනේ අනේ අනේ ඔය වලව්වේ කවුරුත් නැත්තෝ බුදු අම්මෝ මට ඉවසන්න බැරියෝ බුදු නැණිකේ මැනිකේ ආ කවුරුත් නැද්දෝ ඉක්මනට එන්නෝ ආරච්චි මහත්තයා මොකද මොකද ඔය මරලතෝනි දෙන්නේ කවුද කවුද මොන වෙලාද ඔය ඩිංගිරාලේ ඩිංගිරාලේ ගෙහුම් බලාපන් ඩිංගිරාලේ කෝ මේ ඩිංගිරාලේ පාර හරි හරි හරි හරි හරි මණිකේ මණිකේ අන්න අතන මරලතෝනි දෙන්නේ කවුද කියලා බලන්නකෝ දෙයියෝ සාක්ෂි. මේ බාලම්ම නෙවෙයි. උඹට මොනව වුණාද? මම මම මෙතනින් අතනින් එනකොට අනේ අර අර රතු පාට වැටි එක පාට කඩා පැනලා මට අනින්න පටන් ගත්තා. ඕම හිටපන් ඕම හිටපන් ඕම හිටපන් මං බොන හිටවන්න ඕම හිටපන්. ආ දෙයියෝ සාක්කි මේ බාලම්මනි ඈ ඔය ඔය වැල මිට ළඟ තුවාල වෙලා නේද? ඔය දේ ගන්නවා. ඈ අර අර අර අලුත පැටව වදපු රතු ඇස්සිනේ මේ බාලම්මට ඇනලා තියෙන්නේ. ඈ ඔහොම තමයි බං පැටව වදන වැස්සියෝ පට්ටිය හරක් එක්ක ඕවිත පැත්තට දක්කනකොට පැටියා ළඟින් උඹ යන්න ඇති. එහෙම වෙලාවට ඔය රත්ති තමයි මේ බාලම්මට ඇනලා තියෙන්නේ. අම්මා ආනී මොකද මේ මේ යන් යන් අම්ම ගෙදර යන් මේ ගලුන් තෙල් තියෙනවා ආරච්චිට මහත්තයෝ හා හා හා හා හා මේ බාලම්මගේ පුතා නේද මේ එහෙනම් පරිස්සමෙන් පුතේ එච්චර තුවාල මොකුත් නැහැ මේ අපි වෙදමාමට පණුඩියක් යවලා එවන්නම් හොඳයි දැන් හෙමින් හෙමින් ඔහොම වත්තම් කරාගෙන මින් අරන් ඵලයන් යන් අම්මේ ඔහොම ඉන්න අම්මා ඔහොම ඉන්න අමාරු නම් මම වඩා ගන්නම් අම්මෝ බං ඉන්න ගාලාමි මම අම්මා අරන් යන්නම් නෑ නෑ පුටුවක් ඕනන්නේ නෑ මට පුළුවන් අරන් යන්න ආහා පරිස්සමින් ළමයව පරිස්සමින් පරිස්සමින් මේ මේ ඔය උකුමණිකේ මේ උදවට යන්න උදවට යන්න අන්න අන්න එහෙම අන්න එහෙම බාලම්මට රත්ති අනිනකම් මේ මේ ඩිංගිරාලයා කටබලියාගෙන කොහෙමක බෑ වුණාද මන්ද දැන් බලන්න මෙච්චර දෙයක් වෙලත් මේ හාදයක් තාමත් නැහනේ මේ ඌ තනියම කොහොම හරක් මේච්චල් කරන්ටද මම දැක්ක ඔන්න ඔහෙ ඌ හරක් කොටහක් දැක්කගෙන වේලෙහින්ම ඔන්න ඔය ඕවිත පැත්තට දුවන මේ අපේ මැණිකේ මොනවා කියනවද මන්ද බණ්ඩිරාල හරක් බලන්ට වෙලා අද ඊයේද ඌ දන්නවා මේ වැස්සියෝ ටික සැරයි කියලා. එහෙව් එකේ ඉස්සෙල්ලා වැස්සියෝ වස්සෝ නාම්බෝ ඕවිතට දක්කලා පස්සේ පාය අනිත් උන් ටිකත් ඒ පැත්තට පන්නන්නට එහෙම කොලානම් ඔය වින්නැයි අද වෙනවද නෑනේ කොහොමටත් ඉතින් හරක් මේච්චල් කරන්ට තව ගොපල්ලෙක් ගන්ට වෙනවා බන්දිරාලත් දැන් කීප දොහක්ම කුරු කුරු ගෑවා. පට්ටිය දැන් හරක් වැඩි කියලා. හ්ම් කලබල වෙන්න කාර්යයක් නෑ මැනිකේ. ඕවට බොහොම සමර්ථයෝ දැන් අපේ ගොවි සමිතියේ ඉන්නවා. අපේ හරක් පට්ටිය අපට වැඩි නම් ගොවි සමිතිය අය අතරේ හරක් ටික බෙදලා දානවා. ඈ ඒ සත්තුන්ටත් හොඳයි, ගමටත් හොඳයි. අපටත් කරදරයක් නෑ. හැබැයි ඉතින් හරක් බලාගන්න කියලා අරගෙන විකුණගත්ත වැඩේ ඉවරයි නොවේ. <laughs> මණිකේ මම මේ ආරච්චිල පයින්නේ කරන තාක්කල් එහෙම අවකල් කිරියා කරන්ට මේකේ මොන జగතිකටවත් මං ඉලක් කියන්නේ නැහැ. ඔව් ඔව් ඔව් ඔව් ඔව්. එහෙමනම් උන් දැටි මේ මුවන්පැලසේ බත් කාලා හමාරයි. තමුන් ඉතින් ආණ්ඩුවේ රාජකාරි පයින්ඩයක් කරන එක හරි. අද මේ වෙච්ච දේ වලව් විහරකෙක් බාලම්මට ඇනලා. ඒ ගෑණි අද මෙතන මලාන රාලහාමිටත් විරුද්ධව ලොකු කිරිමිනලයක් වෙන්න තිබුණේ. මැනිකේ අපි මොකොත් දැක්කේ නෑ. දන්නේ නෑ. බාලම්මා වලව්වේ හරකුන්ට පොල් පිටකින් කඩිබාන්ට ගෙවුන් වලව් විහාරක් රංචුව කලබල වෙලා ඒ ගෑනිට ඇන්නද කවුද දන්නේ? වලව් විහාරකුන්ට තඩිමාන්ට බාලම්මට තියෙන අයිතිය මොකද්ද? ඈ හත් වලාමයි. අපේ රාලහා මිදැක්කද ඒ ගෑනි පොල් පිට්ටෙන් අපේ හරකුන්ට තඩි බානවා. මණිකේ මණිකේ මේ කීරාල ආරච්චිලගේ තානාන්තරේට වරද්දන්ට බෑ. <laughs> බාලම්මට හරක ඇනලා අශීරු තත්වයක් නම් අපි වෙදමාමා යවලා උන්ද ගොඩගෙන සුවපත් කරන්ට අපි උපකාර වෙමු ඈ. විපතටපත් පාට උනත් පිහිට වෙන්න ඕනනේ මණිකේ. හ්ම් එච්චරයි. විපතේදී අපි කාට උනත් පිහිට වෙමු අපේ රාලහාමි. ආව් මේ කියපු කියමන බුද්ධ වචනයක්මයි. අපේ රාලහාමි මේ මුවන් පැලැස්සේ බොහෝම දෙනාව විපතින් ගොඩ ගන්නට ව්‍යසන විපත්ති වළක්වන්නට බොහෝම පීඨ වුණා. දෙවියන්ගේ රැකවරණය පිහිට අපේ රාලහාමිට ලැබිලා රාජකාරී ගෞරව නම්බුනාම ලැබිලා අවංක වුණොත් දෙවියන්ගේ සම්මාන උපහාරත් ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඕන් අපේ රාලහාමි. මැනිකේ මැනිකේ ඔහෙන් ඇඳි ගන්නට හොඳයි. හ්ම් හ්ම් අපේ මණිකගේ කටින් කියවෙච්ච මං ගැන ඔය දැන් කියාපු දේව වලින් මගේ මෑණියන් වහන්සේ මට කරාපු ආශිර්වාද මට මතක් වෙනවා මණිකේ. ඒකට නම් අපේ මණිකෙට අනන්තවත් අප්පමෙයන් පිං මම ඉතින් උදේ හවහ හැමදාමත් අපේ රාලහාමිට ඔය විදිහටම ආශිර්වාද කරනවා කොහෙද ඉතින් හිටපු ගමම්ම ඉතින් අපේ රාලහාමිට හොස්සාගේ මැස්ස යන්න බෑනේ මං අපේ රාලහාමිට කාරණයක් මතක් කරන්ට කියලා හිටි. ආ ඒ මොකක්ද මණිකේ? අපිට මුලදි මුලදි බොහෝම උදව්පදව් තිබිච්ච දෙන්නෙක් නෙවෙයි මේ බැද්දරාලයි වෙඩික්කාරයයි දෙන්න. ඔව් ඔව් ඔව්. ඉතින් ඉතින් හ්ම් ඒ දෙන්නගෙන් වෙඩික්කාරයා දැන් හොඳටම වැටිලා. ඔල්මාදකාරයේ ගානටම ඔත්පල වෙලා. මං හිතන්නේ අර යකා ගලට ගියයින් පස්සේ ඉඳලා තමයි ඔය හැම දෙයක්ම. ඔව් ඔව් ඔව්. ඉතින් ඉතින් අනිත් මිනිස්සයා බැද්දිරාලත් ඉතින් වැඩිපුර වලව්වට එන්න යන්නේවත් නැහැ. හ්ම් ඉතින් මේගොල්ලෝ ගැන අපි හොයා බලනවා මදිවද්ද? අපේ ආලෙස්සම අඩුවක්ද කියලා මට හිතෙනවරාලා. ඒගොල්ලෝ ගැන අපේ ආලෙස්ස මේ අඩුවක් නෑ මැනිකේ. ඒ මදිවට ඊයේ රෑ මම මේ මිනිස්සු දෙන්න හීනෙනුත් දැක්ක වලව්වට එනවා. හැබැයිට බැද්දිරාලේ මහා උත්සවයකට යන්න වගේ හොඳට ඇඳලා වෙදිකාරයත් සුද්දට සුදී සුදු ඇඳුමක් ඇඳලා දෙන්නම මුලත් අත් දෙකක් අපි දෙන්නටම දීලා බොහෝම ගෞරවයෙන් දන ගහලා වැන්දා ඒත් අපේ රාලහාමී බැද්දරාලගෙන් ඇහුවා මොකද බැද්දරාල ආයෙස්සරයක් යුද්ධට යන්නද කියලා <laughs> ඉතින් බැද්දරාල මොකද කිව්වේ බැද්දරාල කිව්වේ මෙච්චර කාලයකට අපි වලව්වට යනවා එනවා හරි හමන් විදිහකට මැණිකෙටවත් අපි රාලහාමිටවත් සිංහල කුරමයකට බුලත් අතක් දීලා වැඳලා කතා කරන්න බැරි වුණා. ඒ හන්දා ඉතින් මේ වෙඩික්කාරයත් එක්කම දෙන්නාම අදාව කියලා බොහොම සන්තෝෂෙන් බැද්දිරාලා කිව්වා. කීනේ ආ මේවා මේ හීනෙන් නේද? <laughs> මේවා ඔය මණිකගේ හිතේ දවල් තිස්සේ කතා කරන හිතන පතන දේ රෑ හීනෙට පෙනෙනවා. ඊනේ ඉතින් ඉවර නෑ. ආ තවත් තියෙනවද? පස්සේ වෙඩිකාරයා සුදු කිරිබත් කැට කපලා <laughs> ලුණු මිරිස් තියලා ආ හැප්පලියා අපේ ලාලහා මිටයි මටයි අපි දෙන්නටම ඇල්ලුවා. අපි දෙන්නත් ඉතින් බොහොම සන්තෝෂෙන් අතට අරගෙන කෑවා. හැබැයි ඉතින් හීනේ. <laughs> හැබැයි ඉතින් හීනෙන් හරි දෙන්නාම දැකපු විදිය නම් නරක නෑ. ඒත් ඉතින් දැන් හැබැයින් උන් දෙන්නට මොනව වෙලාද කියලාවත් අපි කවුරුත් මුකුත්ම දන්නේ නෑ නෙමෙයි. බැද්දරාලත් ඉතින් අතිරස අග්ගලා අපි දෙන්නට බෙද බෙදා අද නම් ඉතින් ඔන්න පෙරැත්ත කරන්ට බෑ. මේව කිතුල් පැණි අග්ගල හරිම රසයි. කන්ටම ඕන කිය කියා හොඳටම බෙදුවා. හැබැයි ඉතින් හීනේ. <laughs> මම මේ පස්සේ තමයි දන්නේ මේවා මේ හීන නෙවෙයි කියලා. <laughs> කමක් නෑ කමක් නෑ. ඔන්න බැද්දිරාලටයි වෙලිකාරයටයි දෙන්නටම අපි ලූල්වත්ත හන්දියේ සයිබුනානාගේ කඩෙන් මොනවා හරි බඩු ටිකක් අරන් දෙමු ඈ. වෙන ඉතින් කාසි පණන් ටිකකු දෙමු. මොනවා කරන්නටද? එහෙම හොඳයි. අපි ඉතින් එහෙමවත් කරමු. ඒගොල්ලන්ට ඉතින් ඕන කරන දෙයක්වත් ගන්නෙ නැතේ. ආ හොඳයි හොඳයි. එහෙනම් අපි එහෙම කරමු. හ්ම්. අපේ බැද්දි රාලට මොනාද උනේ? අනේ දෙයියනේ මොකද උනේ? ආයේ කවදා දකින්නද අපේ බැද්ද රාල? ඈ මොකද උන්නේට මොනවාද දෙයියනේ? කෙනක වට වෙන්නේ නැතුව පොඩ්ඩක්. බැද්දි රාල මා බැද්ද කැලේ වැටිලා හිටියලු. සී කල්පනාවක් කතාවක් මොකොත් නැහැලු. ආ මේ පොඩ්ඩක් පස්සේ වෙන වෙනකට මේ මේ අයියෝ දෙයියනේ අඬව ගන්න නැතුව ඉන්න බැරිද මේ අනේ බාප්පේ බැද්දේ මාමා කැලේ ගහකින් වැටිලාද එහෙමත් නැත්තම් උන්දට කවුරු හරි ගහලාද නැත්තම් සර්පෙක්වත් දෂ්ට කරලාද වෙදිකාරයයි අර්ණෝලි සිල්පන්ඩිලා ඒ කට්ටිය හාන්කුට විඳාගෙන මේ පැත්තට උඩෙක් කරන් යනව නේද? ඔය ඔය කට්ටිය උතනින් මිතුරට යන්නකෝ. ඔය කට්ටිය උතනින් මිතුරට යන්න. මිතුරට යන්න. ඔව්. ඔය ළමයි ඉන්නේ ඔය කට්ටිය හොඩක් එහාට යමුකෝ. එහාට යමුකෝ. ඔය හුලම් පොඩ්ඩක් ගහන්න දෙන්න හුලම් පොඩ්ඩක්. ලෙඩාට පොඩ්ඩක් මේ මේ හුලම් ගන්න. එහාට පොඩ්ඩක් එහාට හොඳමයි හොඳමයි. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. අන්න හාමුදුරුවෝ වඩිනවා. අන්න ලොකු හාමුදුරුවෝ වඩිනවා. ඔය පුටුවට ඇතිරිල්ලක් දාන්න. මේ ඔය අපේ හාමුදුරුවෝ වඩිනවා. මේ ළමයි ටික මහට වෙන්න හාමුදුරුවෝ වඩිනවා. ආ සුවපත් වේවා සුවපත් වේවා ඔය ගේ ඇතුලේ ඉන්න ඇත්තෝ කතාව නතර කරන්ට පොඩ්ඩක් මෑට එන්න සද්ද බද්ද ഘോഷාව අඩු කරන්ට ඕනේ හ්ම් බෞතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදාසොත්තේ භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ ඔය බැද්දේරාලගේ අත පොඩ්ඩක් මෙහාට කරලා අල්ලන්ත හ්ම් මේ පිරිත් නූල අපි අතේ බඳිමු හ්ම් දැන් වෙදමාම එනවා. උන්ද ඇවිල්ලා සිහිය ගන්න පිළිවෙලක් යොදයි. සේරම බෙහෙත් අරන් තමයි වෙදමාම එන්නේ. හ්ම්. ඔය පොඩි හාමියත්ෝ දැන් බලන්න වෙදමාම එනවද කියලා. හොඳමයි හොඳමයි හොඳයි. <coughs> අවසරයි අපේ ආමුදුරුවනේ. ආ බරටම උස්සගෙන වෙද මාමා. එන්න එන්න එන්න. මේ සුවපත් වේවා. හ්ම් හ්ම්. සුවපත් වේවා. බෙද මහත්තයා මං ලෙඩාට පිරිත් නූලක් බැන්දා. මේ ඒක බොහොම හොඳයි අපේ ආමුදුරුවනේ. මේ මේ මේ මේ ඔය අනිත් අය ටිකක් ඈත් වුණා නම් හොඳයි. මොකද ලෙඩාට ටිකක් උලන් වදින්න ඕනේ. <coughs> මේ කවුරු හරි මේ සර්පයා කාපු මුඛය ටිකක් හොදලා දැම්මනම් මං කිව්වා වතුර භාජනයක් ගේන්න කියලා. ආ හොඳට හොදන්න. දැන් අපේ ආමුදුරුවනේ මේ දූත ලක්ෂණ වලින් මම බැලුවා. ඔව් ඉතින් මේ කොහොමද දූත ලක්ෂණ වල ප්‍රතිඵලය? අපි හිතාපු දේ හරි අපේ ආමුදුරුවනේ. සර්පයෙක්ම තමයි සර්පයා සර්පයා. මං ඔබ වහන්සේට ලියලා පින්නුවානේ කොලේක ආන් ඒ සතා වෙන තොරතුරු මොනවද වේද මාමා අද අටවක් පොය දවසක් ආමුදුරුවනේ අද වගේ දවසක ඒ නම ඇති සතෙක් දල ගහපුවාම සිහියෙන් ටිකක් වෙලාව යනවා මම දැන් ආමුදුර වෙන්නේ සර්පයා කාපු මුඛය හොයාගත්තා. ප්‍රතිකාරයක් දැනටම මම කරලා තියෙන්නේ. මං හිතන්නේ හරියටම තව පැයකින් විතර ලෙඩාට සිහිය එනවා. සිහිය එනවත් එක්කම මං අර බෙහෙත් කතායක් හදන්න නියම කරලා ආවේ. ඒ ළමයා දැන් අරගෙන එනවා කිව්වා. ඒක බොන්ට දෙන්න ඕන හාමුදුරුවනේ ලෙඩාට. හරි වේද මාමා. දැන් මේ gedara මිනිස්සුන්ගේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ. ඒක හන්දා දැන් ඔය වේද මාමා කියපු ප්‍රතිකාර ක්‍රමය මම gedara අයට අකුරක් නෑර කිය කියා කරලා බලන්නම්. හ්ම්. එහෙමයි එහෙමයි. ඒ විදිය හොඳයි අපේ හාමුදුරුවනේ. වෙදකමට වඩා හෙදකම හොඳයි කියලා කතාවක් තියෙනවානේ. අනිත් එක තමයි මේ සර්ප විස වෙදකමට ඒක හරියටම හරි. ආ ඔය එන්නේ අපේ ආරච්චිල මහත්තයා නේද? <laughs> අවසරයි අපි හාමුදුරුවනේ. සුවපත් වේවා. සුවපත් වේවා. අපට ආරංචියක් ආවා අපේ හාමුදුරුවනේ බැද්දරාල ළඟ ගෙදර විලාප සද්දයක් සෙනඟ පිරිලා කෑ ගහනවා බැද්දරාලට මොකක් හරි කරදරයක් වෙලා වගේ කිය. ඉතින් අපි මොකද්ද අපේ මේ කලබලයේ කියලා බලන්ට දුවගෙන ආව කඩිමුඩියම. මා බැද්ද කැලේ පැලෙයිනි කපන්ත ගෙහුම් සර්පෙක් දෂ්ට කරලා. හ්ම්. කැලේම සිහි නැතුව වැටිලා ඉඳලා අපේ වෙදික්කාරයයි තව කීප දෙනෙකුයි බැද්දේරාල කුදලාගෙන ඇවි දැන් මේ ප්‍රතිකාර කරනවා. හ්ම්. බැද්දේරාල මා බැද්ද කැලේ වැටිලා ඉන්නවා කියලා වෙද මාමා විදහාට එන්න ඕන කියලා ඕ මට පණිවිඩයක් ආවා. ඒ වෙලාවෙම මම බැලුවා දූත ලක්ෂණ. වෙලාවයි දූත ලක්ෂණ යනුව මං කිව්වා අද නම් මේ වෙලාවට ඇවිත් තියෙන්නේ සර්ප දස්තයක් ගැන සිද්ධියක් කියලා. <laughs> හරිද? ඉතින් මං ගෙදර ආයටත් කියලා ඒකට සූජානම් වෙලාම තමයි දැන් මේ ආවේ උන්. ඒ කවුද අපේ? ආපෝ <laughs> මල් පුතයි තිසරේ දුවයි දෙන්න. <laughs> එන්න එන්න. අපි උමනාවකට ආරචිල මාමා හදි ගෑන්ට බලව්වට ආවා. ඒ ආවෙලාවේ මේ ආරංචියට අපිත් ඉතින් මෙහාට ආවා. හරි පුදුමයි මේ බැද්දරාල මාමට වෙලා තියෙන්නේ. කැලේ නොදන්න අලුත් මිනිහෙක් නම් ඒත් කමක් නැහැ. හ්ම්. එහෙම තමයි. වෙලාව ආපුවාම වෙන්න තියෙන දේ වළක්වන්න බෑ. හරියට හරි. තිසරේ දුවේ කතාව හරියටම හරි. මේ තිසරේ දුව දැන් ඇස්වහක් කටවහක් නැහැ. එන්න එන්නම ලස්සනයි නෙවෙයි. ඇයි ඉතින් තිසරි නගා දැන් ඉතින් ඉස්කෝලේ ලොකු මිස් වෙලා සපුමල් පුතාගේ කතාවත් ඇත්ත. ලොකු මිස් නම් ඉතින් අනිත් හැමෝටම වඩා ලොකුවට ඉන්න ඕන. ළමයි බය වෙන්න එපා. මණිකේ නරකද නුවර ඉංග්‍රීසි ඩිස්පෙන්සරියට අරගෙන ගියොත් එහෙම. හ්ම් මොකක්ද කිව්වේ? <laughs> ඩිස්පෙන්සරියට? <laughs> අනේ මේ මේ මුවන් පැලැස්සේ කැලේ තියෙන බේත් ಜಾති වලට පුළුවන් ඔය ඒරෝප්පේ බේත් වලට වඩා ලෙඩක් සනීප කරන්න. අනිත් එක මේක මේ සරුපය දෂ්ට කරාපු එකක්. හ්ම්. හරි හරි. දැන් ලෙඩා ඇහැරලා බැලුවා. ඒ කියන්නේ සර්ප විස සේරෝම බෙහෙතට ඇදිලා ගිහින්. එහෙමනම් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මාර බෝතලයේ තියෙන කසාය ටික බොන්න දෙන්න කොලෙඩාට දෙන්න ගමන් අපේ හාමුදුරුවනේ මේ එනවුම් <clears throat> පිරිතෙන් ආශිර්වාද කරනවා නම් ඒක බොහොම හොඳයි. හොඳයි. මං එහෙම කරන්නම්. හ්ම්. දැන් අපේ දායක මහත්තයාට මේ වැද්දේරාල ඇත්තන්ට ලෙඩේ හොඳයි. මේ බෝතලේ තියෙන බෙහෙත් කසාය ටිකක් බොන්න හොඳයි. හ්ම්. බොන්න කොහෙනම්? සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදාසොත්ති භවන්තුතේ චණ්ඩහත්ති අස මිග ගෝණ කුක්කුර අය විච්චික මනි සර්පදීපී නානා භයතෝ වා නානා රෝගතෝ වා නානා උපද්දවතෝ වා ආරක්ඛං ගන්නහන්තු සදා සොත්ති භවන්තු තේ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා අද මුවන් පැලසේ රඟපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ බෙදමාමා උලපනේ ගුණසේකර බැද්දරාල රෝහණ සිරිවර්ධන තිසරි ගුරුතුමී හිරුනි රත්නායක ගුණානන්ද ලොකුහාම්දුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර බාලම්මා සසිකා උෂානි බාලම්මාගේ පුතා සඳරුවන් ලියනගේ පියසීලි නදීකා බිඟුසරි සමග කේ.ජී. ශිලානිය. මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.